බෞද්ධ සමාජය. අද මේ ලංකාවේ බෞද්ධ සමාජය හරිම අසරණයි. පුදුම විදිහට අසරණ වෙලා තියෙනවා. ඉතින් වික්ෂණ හතරටත් ගොඩක් කලාවට බහුතරයකට ඒ ගැන අවබෝධයක් නැහැ. ඒක නිසා මේ ප්‍රසිද්ධ ගොඩක් අපේ වික්ෂණ හතරලා ගොඩක් කලාවට අවබෝධයක් නැතිකමට මේ ධර්මයේ ඇත්තටම ආමිෂයට ගැට ගහනවා. තවත් භවයේ පතණයකට ගැට ගහනවා. මේ බෞද්ධ අසරණ බෞද්ධ සමාජයේ ඒකෙන් තවත් වියවුලකට වැටෙනවා. ධර්මයේ අහිමි වීමයි බෞද්ධයාට වෙලා තියෙන විශාලම ව්‍යසනය. ඇත්තටම අනිත් ආගම් වල තියෙන අදහස් වලින් බුද්ධ දර්ශනය වැහිලා තියෙනවා. අපේ රටේ මේ වෙනකොට විවිධාකාර අපි දන්නවා ආගම් වල එක එක විදියට ලෝකේ ඇත්ත කරගත්ත සියලුම ආගම් තියෙන ලෝකයේ ඇත්ත කරගත්ත භූමියක. ඉතින් මේ ලෝකයේ ඇත්ත කරගත්ත භූමියක නෙමෙයි බුද්ධ දර්ශනේ තියෙන්නේ. නමුත් සතා සිව්පාවත් ඉන්නේ ලෝකයේ ඇත්ත කර ඇත්ත කරගත්ත ඒ පදනමක තමයි සතා සිව්පාවත් ලෝකයේ ඇත්ත කරගත්ත තමයි ඉන්නේ. ලෝකයේ ඇත්ත කියන අන්තය තමයි. එතකොට මේ සියලුම මිත්‍යා දෘෂ්ටික ආගම් තියෙන්නේ. ඒ ඇත කියන ලෝකයේ ඇත කියන තැන ඉඳලා තමයි දිව්‍ය ලෝකයක් ඇත, නිරයක් ඇත, ලෝකයක් ඇත, ඇත ඇත කියන තැන ඉන්නේ. ඔය ආගම මේක. දැන් අද බෞද්ධයාත් අද බෞද්ධ සමාජයත් අන්තයකට බහලා තියෙනවා ඇත කියලා. එතනින්ම බුද්ධ දර්ශනය වෙයිලා තියෙනවා. ඒක නිසා ලෝකයක් තියෙනවා තියෙන ලෝකයක් පතනවා භවය පතනවා භවය පතන කිසි කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි බුදු දර්ශනේ නැහැ ඉලිහිලා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ ඇත්තටම බුදු සමය තුලත් හිටියා නිගණ්ඨයෝ ජටිලයෝ බ්‍රහ්මණයෝ විවිධාකාර ඇදහිලි මේ මහා බ්‍රහ්මයා ලෝකේ මරුවා කියලා මේ බ්‍රහ්ම ලෝකේ එක එක ඒවා කියාගෙන බුදුන් වහන්සේ ඒ මිත්‍යා දෘෂ්ටික කාන්තාරයට ධර්ම දේශනා කරනවා කියලා බුදුන් වහන්සේම කියනවා මේ පෘථග්ජනය උම්මන්තකයෝ කියලා. මේ මේ අවබෝධයක් නැති අය කියන්නේ බුදුන් වහන්සේ උම්මන්තකයෝ කියලා. අපි කියන්නේ සාමාන්‍යයෙන් කුඩුකාරයෝ එහෙම ඔය උම්මන්තකයි කියලා. එහෙමයි. බුදුන් වහන්සේ කියන්නේ මුළු මේ මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා මෝහගන අන්ධකාරයම උම්මන්තකයක්. උම්මන්තක භූමියක්. පොතක් ජන උම්මන්තකය කියන්නේ ඒකයි. අත්‍තරම මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. මේ බෞද්ධයෙක් වෙන්න බෑ ලේසියෙන්. බෞද්ධයෙක් වෙන්න නම් භවේ පතන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකයේ දෙයක් තියෙනවා කියලා ගත්ත කම්මයි භවය කියන්නේ. වෙන එකක් නෙමෙයි. හරිම සරලයි. ඕක හරිම සරලයි. ඕක මේ අමුතුවෙන් මේ වැල්වට අරන් ගොඩාක් ඕනේ හරිම සරලව පැහැදිලි කරන්න පුළුවන්. ලෝකයේ දෙයක් තියෙනවා කියලා ගත්ත තැන භවය තියෙනවා. භවයේ තියෙන තැන දුක තියෙනවා. ඇතිවීම තියෙනවා, නැතිවීම තියෙනවා. ඉපදීම තියෙනවා, මරණය තියෙනවා. ජාති, ජරා, මරණ තේරම තියෙන්නේ. භවයේ තුලයි. දෙයක් තියනවා කියපු තැන පොත ඇත්ත වීම තුළ පොත තියනවා කියලා ගත්ත තැන අපි ඉන්නේ කොහොමත් දුක්ඛ දෝමනස්සේට අහු වෙලා ශෝක පරිදේවට කොටු වෙලා අපිට දුක උරුමයි අපිට ඕනි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ දුකෙන් මිදෙන මගක්. ඒ කියන්නේ ලෝකේ ඇත්ත නොවන බව තුලයි දුකෙන් මිදෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මේ මම දැන් අර බබත් එක්ක ගෙදර වැඩ කටයුතු කරගෙන යනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් එයාට මම දැක්කහම වැරද්දක් කියලා දෙන්න ඕනේ. දැන් එයා මේ මේ වැරද්ද කරනකොට මේක කරන්න එපා මෙහෙමයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒක කියලා දෙද්දී දැන් මේ මේ දැන් හැම දෙයකම හැම මොහොතෙම මම පුළුවන් තරම් සිහියෙන් උත්සාහ කරනවා මේ ධර්ම ඒකට යොමු කරන්න උත්සාහ කරනවා සමහරවිට මුලින්ම ගොඩක් කරන්න බැරි වෙයි චුටි චුටි මම පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ අර අර දේවල් කියලා දෙද්දී අපිට ඒවා නිකන් ඇත්ත වෙලාම හිතෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ ඒ අවස්ථාවේදී කියන එක ස්වාමීන් වහන්සේ. තියෙන වෙන්නේ මෙහෙම මෙහෙම දෙයක්. ඉස්සල්ලාම අපි තේරුම් ගන්න ඕනි මේ අවිද්‍යා භූමියම තමයි නිවන තියෙන්නේ. අවිද්‍යා භූමියෙන් අවිද්‍යා භූමිය තුලයි අපිට නිවන හමුවන්නේ. ඒ කියන්නේ මේ සිත තියෙන්නේ මේ සිතට සිත දකින්න මේ මේ සිතුවිලි කියන සිතුවිලි තිබුණොත් තමයි මිදීමක් තියෙන්නේ. සිතුවිලි තියෙන තැන කියන්නේ අවිද්‍යාව. එහෙනම් සිතුවිලි වලින් මිදීමයි නිවන කියන්නේ. ඒකයි කිව්වේ අවිද්‍යා භූමියේමයි නිවනක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ සිතුවිලි කියන්නේ අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංකාර. සංකාර කියන්නේ සිතුවිලි. පැහැදිලි නේ? එහෙනම් මේ අපි සිතුවිලි සිතුවිලි තිබුණොත් තමයි නිවනකුත් තියෙන්නේ. එහෙනම් අපේ මේ තියෙන සිතුවිලි කියන්නේ අපේ මේ අසකන දිවනාසය කයමන කියන මේ ආයතන වලට කොටුණු මායිමේ අපි හිර වෙලා ඉන්නවා. සිතුවිලි වලට හිර වෙලා ඉන්නවා. අසින් අසකන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, જીවහ විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා මෙන්න මේ ප්‍රසාද. එහෙම නැත්නම් අපිට මේවයින් තොර අපිට සෙන්සර්ස් නැහැ. ඒ කියන්නේ දැනීම් නැහැ. ඒ කියන්නේ අපේ මේ අපිට ආලෝකයට මෙහෙම ඇහ කැමරා වගේ ඇහැට ප්‍රසාදවත් වෙනවා. මේ පටලේ ප්‍රසාදවත් වෙනවා. චක්කු ප්‍රසාද. ඒක ප්‍රසාදවත් වීම නිසා අපිට දැනීමක් තියෙනවා. ආලෝකයට දැනීමක් තියෙනවා. ඇහ පේන්නේ නැත්නම් ඒකත් නැහැ. ඒ කියන්නේ මේ මේ කන ඇහෙන්නේ නැත්නම් ඒකත් නැහැ කියන සද්දෙත් නැහැනේ. අපිට සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්න වෙනවනේ. අපිට ඔබතුමියට මේ ගැඹුරු දහමක් තේරෙන්නේ නැහැනේ. පාලි ගොඩක් කියලා වටක් නැහැ. ඔබතුමියට තේරෙන විදිහට පැහැදිලි කරන්න පුළුවන්. කන නැත්නම් ඇහෙන්නේ නැහැ. ඇහ නැත්නම් පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් තේරෙනවා. එතකොට තමයි ධර්මයේ තේරෙන්නේ. නොතේරෙන භාෂාවක් කිව්වොත් මේක තේරෙන්නේ නැහැ. එතකොට ඔබතුමියට වැටහෙනවා මේ ඇස කන දිව නාසය කය මන කියන ආයතන වලට කොටු වෙලා අපි ඉන්නවා. එහෙමයි සර්. ඔන්න ඔතන තමයි අවිද්‍යා භූමිය. අපි එතන තමයි සිතුවිලි වල ඉන්නේ. අපි දැන් ওই සිතුවිලි අපේ සිතුවිලි හැදෙන හැටිත් ওই දේශනේ කියනවා. සබ්දයක් ආලෝක හැඩතලයකට ශබ්දයක් එකතු වෙනවා කියලා මේ පුංචි දරුවා ප්‍රභාස්වර දරුවාට උතනින් තමයි ඒක සංකාරය හැදෙන්නේ කියනවනේ ඔය එතන අවිඥානික නෑ කියනවා අවිඥානිකයි කියනවා නේද? එහෙමයි. ඔය එතකොට ඒක ඒක ආත්මීය දෙයක් නෙමෙයි කියනවා සබදාමක් කියනවා. ඔව්. එතකොට මේ සබදාමකට අපි මේ අපි මේ අත්‍තරම අර කියන කම්පන ස්වභාවයක් අපිට චිත්ත ස්වභාවයක් වගේ මේ තියෙන. බුදුමත් හිතනවා මේක. ඒ කියන්නේ මේක විශ්වාස කරන්න බෑ අදහන්න බැරි දෙයක් වගේ ඇත්තටම නේතම් මම නේසෝ හමසු නමේසෝ අත්ත කියන්නේ ඒකේ ලොකු මේකේ අර්ථෙමයි අපිට වැදගත් වෙලා තියෙන්නේ. කවියක් නෙමෙයි. ඒ කියන්නේ කෙනෙක් නෑ කියන එක. කෙනෙක් නෑ කියන එක. ඒ කියන්නේ ඒක දෘෂ්ටියක් කියන එක. ආත්ම දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. ඒක තමයි මේ සද්දෙට මේ හැඩතල ගැට ගැහිච්ච එක. ඕක තමයි ඒක ඔතන ඔතන මේ ඔතන දැන් තියෙන්නේ ওই විඥාන මායිමේ ඇතුළේනේ. අසකන කය මන කියන මේ මේ මේ ආයතන හයේනේ තියෙන්නේ. ওই සිතුවිලි වලට අපි දැන් හිර වෙලානේ ඉන්නේ. මේ දරුවා මේ ඉර මේ හඳ මේ gedara මේක කියලා අපිට නැවත නැවත ප්‍රතිකම්පණය වෙනවනේ. ඒ කියන්නේ අපිට මේ මේ මේ දැන් මොකක් හරි එකක් කල්පනා වුණොත් ඒක ආයිමත් අනුව්‍යංජන යන නිමිත්තක් ආවොත් ඒ නිමිත්ත මඤ්ඤණා කරනවා ප්‍රපංච කරනවා නැවත නැවත නැවත නිමිත්ත අනුනිමිති පහළ වෙනවා. තව විදිහෙන් කියනවා. හරිද දැන් පොත කියන එකක් දැක්කොත් ඒ පොත බුද්ධාගමේ පොතක්ද ඒක ලියන්න පුළුවන් පොතක් අපරාධ පුතේ මේක නාස්ති කරන්න එපා මේක අරන් තියාගන්න ඕනේ මේක දාන්න එක ඔන්න කතා ගොඩක් එනවා ඕ රුපියල් 1000ක් හම්බුනාම 1000න් කරන වැඩ ගොඩක් ඔලුවට එනවා එහෙම නේද එහෙමයි දරුවෙක් හම්බුනාම දරුවත් එක්ක හීනමවල වෙලයි දරුවා රජෙක් කරන්න දඟලනවා හරි නේද එහෙමයි ඔය වගේ අපි තනි කරම ඊට පස්සේ මායාවකට අසු වෙනවා ඊට පස්සේ මරණකම් දන්නේ දන්නේ ඒක තමයි අපිට වෙලා තියෙන්නේ ඒක ඇත්තටම රැවටිීමක් මායාවක් ඒක තමයි අපි කියන්නේ මේ හීනෙන් අවදි වෙනවා කියලා දැන් ඔතනින් ඔතනින් අවදි වෙන්න තමයි අපි මේ මේ මේ ඇත්තටම මේ බුද්ධ ඇත්තටම එතනින් අවදි වෙන එක තමයි අපේ මේ කියන මේ බුද්ධ ස්වභාවය ශුන්‍යතාවේ ඒ කියන්නේ බාහිර දෙයක් නැහැ. පොතක් කියලා දෙයක් නැහැ කියනකොට සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ මොකද්ද? මේ විඥානය කියන එකේ අනිදස්සන වෙනවා. ඒක විඥාණයට රැවටෙන්නේ නැහැ කියන එක. හරිනේ? හොඳට හොඳට හොඳට ගන්න මේ මේ ධර්මය ඔබට හැම මොහොතෙම ඇහෙන එකකුත් නැහැ. අපේ මේ පංචස්කන්ධෙත් වැඩි කල් තියෙන්නේ මේක ශ්‍රවණය වෙන්නේ නැහැ තව ගොඩක් කල් කියලා අපි දන්නවා. මේක මේක අවදි කරේ අවදි වුණේ සමහරට ඔබ සියලු දෙනාගේම මොකක් හරි පුණ්‍ය කර්මයක් නිසා තමයි මේ අවදි වෙලා තියෙන්නේ. මේක කොහේ හරි කයක සකස් වුණා වෙන්න පුළුවන්. ඒ කයෙන් පළක් නැහැ. ඒකත් පළවට පස් වෙනවා. නමුත් මේ මේ මේ ඉදිරිපත් වෙන ඉදිරිපත් කිරීම අති දුර්ලභයි. අවුරුදු 100 ගණනකට පස්සේ මේ ඉදිරිපත් වෙන්නේ. මේ බුද්ධෝත්පාද කියන එක මේ අති දුර්ලභයි. ඒ කියන්නේ මේ සිතුවිලිව මේ සතෙකුට මේක කොහෙත්ම තේරුම් ගන්න බෑ. මේ සිතුවිලි සිතුවිලි මේ මේ සිතුවිලි වල මේ සිතුවිලි වල අත්‍තරම දැන් මේ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ යථාභූත ඥානය කියන ගැඹුරු වචනයෙන් ගත්තොත් යෝනිසෝ මනසිකාරයකට යථාභූත මේ යත සත්‍ය දකින්නවා සිතට එන අරමුණේ යථාභූත ඥානයේ අර අරමුණේ සත්‍ය දකින්න එක. ඕක තමයි ආර්යකාන්ත සීලේ. ආර්යවරු රකින්න සීලේ. සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා. දැන් ඔබතුමිය ඒක තමයි කරන්නේ. හරිනේ? හරිනේ? හරි ඔක අතිශයින් ගැඹීර ධර්මයක්. ඒ කියන්නේ මේ මේ මේ මායාවේ ඇත්ත දකින්න එක. ඔය කරන්නේ. ඔය කරන්නේ මායාවට දැන් අන්ධෙක් වගේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරලා යනවනේ. ඒ කියන්නේ හීනයක් නේ මේක හැබෑ ලෝකේ. හීනෙම ඉඳලා හීනෙම ජීවත් වෙලා හීනෙම මැරලා. දැන් හීනෙන් අවදි වෙන්නනේ මේ කතා කරන්නේ බුදුන් වහන්සේ. එහෙමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ අවදිය. ඒ අවදිය කියන එක තමයි ඥානය කියන්නේ. සිතුවිලි නෙමෙයි. සිතුවිලි වලින් නිවන් දකින්න බෑ. විඥාන මායාවට නිවනක් නැහැ. තේරුණාද මේ කියන එක? විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සංවා අනාතූලං සුභා සුභං කියන තැන විඤ්ඤාතේන නිරෝධේන එත්තේසං උපරොජ්ජති කියන තැනට එනවා. තේරෙනානේ? විඥානං අනිදස්සනං ඒ කියන්නේ මේ විඥාන මායාවේ මිදෙන තැන. විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝපමං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගර. එත්ත දීගන්ත රස්සං වානාතෝලං සුභාසුභං එත්ත නාමංච රූපංච එත්තේසං උපරොජ්ජති. විඤ්ඤාසේන නිරෝධේන එත්තේසං උපරොජ්ජති. දැන් එතකොට නාම රූප දෙකේ මිදුණු තැන තමයි මේ නාම රූප දෙක ගැට ගැහිච්ච නිසා මේ shabdෙට මේ මේ හඩතල වල රූපෙට shabdෙ ගැට ගැහිච්ච නිසා තමයි අපිට මේ සිතක් හැදිලා තියෙන්නේ. පවිදේක. දැන් නාම රූප දෙකෙන් මිදුණු තැන තමයි විඥාණයෙන් මිදෙන්නේ. බාහිර රූපේ කියලා අපි මහ භූතයට ගැට ගහලා උපාදාය රූපයක්. ඔය මේ ගැඹුරෙන් කියනවනම්, පාලි පැත්තෙන් කියනවනම්. න්‍යාය පැත්තෙන් කියනවනම් බාහිර මහ භූත රූපයකට අපි ගැට ගහලා උපාදාය එකක් හිතින් හදාගත්ත සංකාරයක්. ඒක තමයි පොත කියන්නේ. පොත කියලා දෙයක් බාහිර නෑ. මහ භූතවල නෑ. ඒක තමයි පර්යාය. දැන් ඕක නාම රූප දෙක වෙන් කරන එක තමයි පච්චේ පරිග්ගා ඥානය කියන්නේ. හැබැයි ඒක ඥානෙටයි දැනෙන්නේ. ඒකයි ඥානය කියන්නේ. ඒක විඤ්ඤාණයට දැනෙන්නේ නැහැ. සිතට නෙමෙයි දැනෙන්නේ. ඔන්නෝක ඥානය අවදි කරගන්න තමයි අපිට ඕනි සිහියයි නුවණයි. ඒ කියන්නේ සමතේ නැති විපස්සනාවක් නැහැ කිව්වේ ඒකයි. ඒකයි. සමතේ කියන්නේ අමුතුවෙන් අත් දෙක පියාගෙන භාවනා කරන එක නෙමෙයි මේ ධර්මයේ තුල. මේ ධර්මයේ තුල සමතේ කියන්නේ සිත දකින්න 100ක් ඕනේ. හිත විසිරෙනකොට පේන්නේ අන්න ඒකට සිහිය පවත්වා ගැනීමයි සමතේ අවශ්‍ය බුදුන් වහන්සේ පෙන්නනවා මහා පරිනිබ්බාන සූත්‍රය තුල අපිට මතක හැටියට බුදුන් වහන්සේ මේ පෙන්න මහා සලායතක සූත්‍රය තුල ඕනම සමතයකින් පුළුවන් මේ නිවනට එන්න. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන ඔය ඔය විතක්ක ਵਿਚාර සංසිඳන පැත්තෙනුත් පුළුවන්. ලොකු ධ්‍යාන අවශ්‍ය නැහැ. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ලෞකික ඒවා. මේ මේ මේ බාහිර මොකක් හරි දෙයක් බලන් ඉන්නකොට හිත විසිරෙන්නේ නැතුව තියෙන තැනින් පුළුවන් මේ සිත දකින්න කියන එක තමයි කියන්නේ. එහෙමයි. ප්‍රථම ධානයෙන් දකින්න පුළුවන් කියන්නේ ප්‍රථම ධානය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඉස්සරහා බුදු පිළිම අධ්‍යා හිත කොහෙවත් යන්නේ නැතුව ඒක දිහා බලන් ඉන්නවනේ ඒක බුද්ධානුස්සතිය වෙනවා. ඒක සිත අත් දෙක පියාගත්තවත් පේනවා නම් ඒක පටිභා නිමිත්ත වෙලා සමාධියට එනවා. හරිම සරලයි. අවබෝධයක් නැති නිසා ගොඩක් අය අමුතු වචන කියාගෙන පටලවනවා. කන කාටවත් තේරෙන්නේ නැතිව කියන අන්තිමටම. එහෙම නෙමෙයි මේ ධහම සාන්දිටිකයි. මේ දැන් මේ දැන් පැහැදිලි කරනකොට ඔබතුමියට එනවා පුදුම විදිහට ඔබතුමියට දැනේ. මේ මේ මේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩයේ තුලම දර්ශනයට ඔබතුමියපත් වෙනවා. අත්තම කිව්වොත් සසර දුගතියෙන්ම මිදෙනවා. දර්ශනය තුල ඒක වෙනවා. නියත සම්බෝධි පරායන වෙනවා. සෝතාපන්න මාර්ගයට එනවා. මේ සත්‍ය පණිවිඩය තුල සිද්ධ වෙනවා. මේ නිකම් භාවනා කළා නෙමෙයි. මේ මේක දැනෙනවත් එක්කම බාහිර ලෝකේ බොරුවක් කියලා දැනෙනවත් එක්කම ඔබතුමිය පටිසෝතගාමී වෙනවා. අර ඔබතුමිය කැමති බාහිර ආයේ ඔබතුමියට ඇත්ත වෙන්නේ. ඔය ඔය දේශනා තුන හතරක් එක දිගට හරියට ගලපලා කවුරු හරි ගලපු ගමන් යා එනවා මේ සතර සිය මේ අත්‍තරම කියනවනම් සම්බෝධි පරායන දුගතියෙන් මිදෙනවා මොකද පටිසෝතේට එනවා අනුසෝතයෙන් මිදෙනවා ලෝකයෙන් මිදෙනවා ලෝවිනේය ලෝකේ කියන තැනට එනවා මහා දියුණුවක් මේක. මේක මහා භාග්‍යයක් ඔබතුමේ මේ මොහොතේ මේ මේ මනුසාත්මයක් ලැබිලා මේ වචන ඇහෙනවා කියලා ඔබතුමේ දන්නේ නැහැ. මේ මේ සංඥාව ඔබතුමේ සුකුම වෙනවා ඔය ඔය ඔය ඔය අවබෝධයත් එක්කම ඔය සංඥාව සුකුම වීම තුළ ඔබතුමිය නැවත ගොරෝසු සංඥාවක් සකස් වෙලා දුගතියට යන්න තියෙන ඉඩකඩ වැයෙනවා. ඔබතුමිය සුගතියක උපදින හේතු වෙනවා. මේ මේ ශ්‍රවණය තුළ සිද්ධ වෙනවා. අති ගැඹීරයි මේ ශ්‍රවණය. අතිස් ගැඹීරයි මේක මහා මේක කියා ගන්න බැරි හිතා ගන්න බැරි පුදුමාකාර මහා වාග්ය සම්පන්න අවස්ථාවක්. මොකද මේක මහා පර්වතයකට වැටෙන්න යන අපිට දකින්නේ අපි මේ දෙන පණිවිඩේ පර්වතයකට වැටෙන්න යන කෙනෙක්ට අත දෙනවා වගේ දෙයක්. ගොඩට ගන්න. ඒ ඒක ඔබට ඒ අවස්ථාව ලැබිලා තමයි මේ දුරකථන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක මහා භාග්යක්. මේක පුදුමාකාර භාග්යක්. අපිට මොනවා අපිට මහත්තුරු ඉන්න පුළුවන්, දරුවෝ ඉන්න පුළුවන්, ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්, යාන වාහන තියෙන්න පුළුවන්, උඟාක් දේවල් තියෙන්න පුළුවන්. ඒ සේරම නැති වුණත් මේක ඔබතුමිය සුගතියකට ගෙනියනවා. එහෙමයි. මෙයයි සත්‍යය. ඒ කියන්නේ ඔබතුමිය මේ සිතුවිලි සිතුවිලි වල මේ සත්‍ය දකිනවා කියන එක විශාල කටයුත්තක් වෙනවා. ඒකට හේතුව ඔබතුමිය නැවත සසර ගමන යන ඒ ඒ සංඥා සුකුම වෙන එක. ඒක අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. ඒක කාටවත් පේන්නේ මේ තුල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමිය අවදි වෙනවා නිින්දෙන් අවදි වෙනවා වගේ සිහියකට. මේ හිතේ සත්‍ය දකින්නකොට. දැන් උපමාවක් විදිහට පොත බාහිර නෙමෙයි හිත කියලා දකින්නකොට බාහිර පොතක් හම්බ වෙන්නේ නැහනේ. හිතෙත් පොතක් කියලා දෙයක් නැහනේ. විඥාණයට පතිත වෙන්නේ සිතට එතකොට මේ හරයක් නැති වෙනවා. එතකොට ඔබතුමියට මේ පේන දේවල් නැති වෙන්නේ නැහැ. පේන දේ වෙනද විදිහටම පේනවා. ශබ්ද වෙනද විදිහටම ඇහෙනවා. කන් ඇහෙන්නේ නැති වෙන්නේ නැහනේ. නමුත් මේ මේ මෙන්න මේ සත්‍ය දකින්නකොට ඒක නිතර නිතර ඔබතුමිය අර දීර්ඝ කාලයක් බාහිර ඇත්ත කරගත්ත එක දිය වෙනවා. ඒක කාටවත් පේන්නේ අන්න ඒකයි අවදි වෙනවා කියන්නේ. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක ලුණු රහ වගේ ඔබතුමියට යටින් දැනෙන එක. ඒ කියන්නේ මේ අවදිය හීනෙන් නැගිටින එක. ඒ කියන්නේ මේ ලෝකෙම ඔබ දක දක ඉන්නේ හීනයක්. ඒ හීනෙන් ඔබතුමිය අර කූද්දනෝ වගේ දෙයක් තමයි මේ අපි කරන්නේ. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය තුළ සිද්ධ වෙන්නේ. ඔබතුමිය වෙන්නේ ඔබතුමිය දිගටම ඔය හීනෙම ඉඳලා හීනෙම මැරෙන්න ගියක ඔබතුමිය අවදි වෙනවා. අවදි වෙන්නේ සත්‍යයට. මායාවෙන් මිදෙනවා. ඔබතුමිය මෙන්න මේ අවදිය තමයි ඥානය කියන්නේ. මේ මේ සත්‍ය යථාභූත ඥානෙ දැන් දකින්නනේ බාහිර පොතක් නැහැ සිතත් පොතක් නැහැ කියලා. ඒක තමයි මහා ප්‍රඥාව. ප්‍රඥා භාවයතබ්බ විඥාන පරිඤ්ඤය. ඒ විඥානය කියන්නේ සිත මේක කොහෙවත් නැති බව දකින්න එකයි ප්‍රඥාව. ඒකට ඔබතුමියට තියෙන්නේ අර අවබෝධය, සත්‍ය අවබෝධය. දර්ශන අවබෝධය තියෙනවා. එතකොට ඔබතුමිය දැන් ප්‍රායෝගික පැත්ත තමයි ප්‍රතිපදාව තමයි මේ එන අරමුණ මේ මොහොතේම පෙන්නන එක මේ ඇත්ත. මේක ප්‍රඥප්තියක් නමක් අපි හදාගත් එකක් පොතක් කියලා එකක් මේ එළියේ අල්ලුවොත් අද ගතියක් අහට පේන්නේ වර්ණය කනට ඇහෙන ශබ්දයක් දිවට දැනෙන රසක් මේකකව පොතක් නෑ අපි මේ තුවිල්ලක ඉන්නේ කියන එක අර මුලින් ගැට ගැහිච්ච ශබ්දේ ගැට ගැහිච්ච එකක් මේ තියෙන කම්පනයක් මේ මේක ශබ්දයක් කියන එක. ඒක තමයි සෝතේ කියන්නේ. ඒක තමයි පටිසෝතේ කියන්නේ අනුසෝතේ කියන්නේ ඔක්කොම ශබ්ද නිසා කියන්නේ ප්‍රවාහය. ඒක තමයි අපි මුලින් පෙන්නුවේ ගඟ ගලනවා. වැස්ස වහිනවා. හුළඟ හමනවා. මේකත් ඒ වගේ මේ මේ මේ සෝතේ කියන්නේ ප්‍රවාහයක්. සෝතේ කියන්නේ ප්‍රවාහය. ඒකයි මේ අනුසෝතේ පටිසෝතේ සෝතාපන්න වෙනවා. ඒකයි මේ හැමතැනම තියෙන. ඒකයි මේ සෝපටිශේෂ නිබ්බාන අන්තිමට කියන්නේ. එතනින් මිදෙනවා. තේරුණාද? දැන් එතකොට මෙතන මේ සිතක් නැහැ කියලා හිතුවට ඒක හිතවිල්ලක් විතරයි. එතනින් මේක ආબોධ වෙන්නේ නැහැ. එතනින් යථාර්ථයට එන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔව් මේ මේ මේ ආත්මයක් නැහැ කියලා හිතුවට ඒකක් හිතවිල්ලන්නේ හිතන එක. ඒ හිතවිල්ල ඇතුළෙම හීන ඇතුළෙමයි ඒත් ඉන්නේ. එහෙම හිතලා හිතලා බෑ නිවන් දකින්න. මේ මේක ඇත්ත දකින්න නම් මේ මේ අරමුණ තමයි සිත කියන්නේ. වෙන දෙයක් නෑ. සිත කියන එකේ සාධකයේ තමයි මේ මොහොතේ එන අරමුණ, නිමිත්ත. ඒක શબ્දයක් නම් ඒ කවුරුනා නම් ඒක තමයි සිත වෙන එකක් නෑ. ඒක පවතින එකකුත් නෙමෙයි එතනම ස්පාර්ක් එකක් විතරයි. ඒ શબ્දාව ගියා එච්චරයි. ශබ්ද දැනෙන්නේ මේ සෝතේට වුණාට හිතන්නේ හිතින්නේ එත හිතන කොටත් ඒක නෑ. ඇත්ත කතාව. ස්පාක් වෙන එකක් ස්පාක් වෙනවා කියන්නේ දැන් ඔබතුමිය කකුල තට්ටුවක් දැම්මම තට්ටුව දැම්මා ගත්තා එච්චරයි. දැම්මා කියන්නේ ස්පාක්යක්. ඕක ස්පාක් වෙනවා. ස්පාක් එක දිගටම වෙන එකක් තමයි අපිට එක වගේ තියෙනවා වගේ පේන්නේ. ඒක මහා අවබෝධයක් එනවා. ඒ කියන්නේ දැන් ඔබතුමීට වැටහෙනවා. එතකොට මේ මේ මේ මෙතන ඇත්ත දකින්න එක දැන් අපි ඔබතුමී දන්නවා කියලා හිතනවා. ඒ ගැන ගොඩක් කියන්න යන්නේ ඔය උපමාව එනකොට පොත කියන නිමිත්ත එනකොට ඒකේ ඇත්ත දකිනකොට පොතෙන් මිදෙනවා කියනකොට ඔබතුමිය අවදි වෙනවා සිතත් එහෙම දෙයක් නැහැ බාහිරත් එහෙම දෙයක් නැති කියන එතන ශුන්‍ය ස්වභාවයකට අවදි වෙනවා එහෙමයි ඔතන තියෙනවා ඒ සිත ඇලෙන ගැටෙන එකෙන් ඒ අර තියෙන ඇල්ම අර තියෙන හරය වටිනාකම ඒක ඒක දකින දැකීම තුල දිගින් දිගටම එහෙම දැකීම තුල ලෝකෙ මිදෙන ස්වභාවයක් ඔබතුමියගේ අතුලාන්තේ ටිකක් එහෙම යනකොට ඔබතුමියට දැනෙන්න ගන්නවා මේ කම්පන දැන් ඉස්සර වගේ දැන් කම්පණය වෙන්නේ නැහැ කියන්නේ මේ හෘද වස්තුව කම්පණය වෙන එකක් නෙමෙයි කම්පණය වෙන්නේ නැහැ කියන්නේ බාහිරට කම්පණය වෙන්නේ දැන් සාමාන්‍යයෙන් බාහිර කෝපයක් වැටුනොත් අපරාධ කියලා කම්පනයක් එනවනේ. දරුවා අසනීපව ගාලා එනවනේ කොරෝනා හැදුනායි කිව්වොත් ටක් කරලා කම්පනයක් එනවනේ. මෙන්න මේ බාහිර ඇත්ත කරගත්ත කම්පනය නැති වෙනවා. ටික ටික. ඒකයි අක මේ මේ මේ මේක අකම්පිත වෙනවා කියන්නේ. අකෝප්පා චේත විමුක්තිය කියන්නේ. අකම්පණය වෙනවා කියන්නේ. කම්පණය වෙන්නේ කියන්නේ. අකම්පිතයි කියන්නේ. වැටහෙනවද? එහෙමයි ස්වාමීනි. දැන් මේක මේ බාහිරට මෙහෙම ඇලෙන ඇලෙන එක අඩු වෙනවා කියන්නේ රහ නැති වෙනවා වගේ පැත්තක් තමයි එන්නේ. එතකොට අරහත්ත්වයේ පැත්තට එන්නේ. එතකොට මේ මාර මේ මහා දියුණුවක් කරා එනවා දැන්. අත්‍තරම මෙතන මෙතන මේක එකපාර වෙන එකකුත් නෙමෙයි. අනිත් එක තමයි මේක කෙනා කෙනා විදිහට වෙනස් වෙනවා. කෙනෙකුට එහෙමත් වෙන්න පුළුවන් බැරි නෑ ඒකයි උග්ගටි තන විපටි තන නෙయ్య පදපරම කියලා පෙන්නන්නේ හැබැයි අපිට එහෙම ලොකු මේ එක එක මේ වචන පස්සේ යන්න ඕනේ අපිට මේ වෙන දේ මේ මොහොතේ දැක්කම හරි. ඒක ඔබතුමියනම දැනන ඔබතුමිය මේ දැන් මේක ටික ටික මිදෙන ඔබතුමියට තියෙන බාහිරට මේ දැන් බාහිරට තියෙන ඇල්ම නිසා තමයි ඔටු පෙරාගෙන අපි අඬන්නේ. අයියෝ මට බැන්නානේ මට මෙහෙම කිව්වානේ බලන්නකො වටින්නේ නෑනේ ඔක්කොම කියන්නේ මේ අපි මේක වටිනාකම් අදාගෙන. නමුත් දැන් බාහිර වටිනාකම් නැති වෙනකොට දිය වෙනකොට ඔබතුමිය සත්‍යයට අවදි වෙනවා. ඒ ඒ අවදිය කාටවත් පෙන්වන්න බෑ. මේ අවදිය කිසි කෙනෙකුට කියන්න බෑ. සාන්දිටිකයි. අර ලුණු රහ ගැන කියන්න බෑනේ. මේ වගේම දැනීමක් එනවා. කෙලස් ටික ටික ෂේ වීගෙන යන දැනීමක් එනවා. ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ. ඒ ඥානෙ මේ සේරම ඥානෙ. ඥානෙ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඥායත් අධිගම ඥානෙන් තමයි නිවන් දකින්න අධිගම ලබන්නේ. දැන් ඔබතුමිය සිතේ සත්‍ය දකිනවා වගේම ඔබතුමිය අවදි වෙනවත් දැනෙන්න ඕන. දැන් ඔබතුමී මෙච්චර දවසක් මේ කෝල් එක ගනකන් හිතන් හිටියේ හිතේ ඇත්ත දකින්නවා මේ දැක දැකම යන්න ඕනි කියලා නිකන් අතරමං වෙලා වගේ නේ එතකොට. දැන් ඔබතුමීට දැනෙනවා මේ හිතේ සත්‍ය දකින්නකොට තවත් දෙයක් යටින් සිද්ධ වෙනවා. අවදියක් වෙනවා සිහියක් වෙනවා බාහිරට කම්පණය වෙන්නේ කියන්නේ දුක්ඛ දෝමනස්යෙන් දුරු වෙගෙන එනවා. අර අර කියනවානේ සත්තානම් විසුද්ධියයි මේ සත්‍යයේ විසුද්ධියට එනවා අවදියට එනවා. සිතුවිලි වලින් මිදෙන තැනයි විසුද්ධිය තියෙන්නේ. සත්තානම් විසුද්ධිය අන්න කියනවා. දුක්ඛ දෝමනස්ස අත්තගම. දැන් දුකින් ටික ටික මිදෙනවා. දැන් දරුවා නිසා දරුවයි කියලා ලොකු මේ වටිනාකමක් එන්නේ නැතු වෙනවා. අර උරග සූත්‍රයේ දන්නවනම් අර තාත්තයි පුතයි කුඹුරට යනවා මේ හේනක් කොටන්න සර්පෙක් ගහලා පුතා මැරෙනවා නෝනට කියනවා කැමේ එකක් අරන් එන්න කියලා ඊට පස්සේ දර ටිකක් දාලා ගිනි කියලා යනවා. අඩන්නේ නැහැ. දැන් මේ පෙන්වන්නේ ඕක. මේ මේ ඇවිල්ලා බෝධිසත්වරු. ඒ කියන්නේ මේ බුද්ධ කියන්නේ බෝධි කියන්නේ බුද්ධ භාවය කියන්නේ මේ ශුන්්‍යතාවය මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයට එන. එතන කෙනෙක් නෑ. කෙනෙක් තියෙන්නේ ඒ සිතුවිලි ඇතුලේ. සිතුවිලි වලින් එළියට එනකොට මොහොතට අවදිය තුල ආත්ම දෘෂ්ටි කෙනෙක් පුජ්‍යලෙන් එහෙම එහෙම ආර්ය භූමියට එන්නේ. ඔය ඥානය අවදි වෙනවා කියන්නේ ආර්ය භූමිය ලෝකෝත්තර භූමියට අවදි වෙනවා. මේක මහා දැවැන්ත ඔබතුමිය ඇත්තටම ඔබතුමියට පුදුමා විදිහට මේ මහා විශාල පරිවර්තනයකට මේ වචන ටික හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඔව් මේ බොළඳ සත්වා සිව්පාව ඉන්න තැනින් ඔබතුමිය මිදෙන්නේ. ඔව් ඔබතුමිය අවදි වෙනවා සත්‍යයට. ඉතින් මේක තමයි මේක තමයි ඇත්තටම වැදගත්ම දේ. ඔබතුමියට මේ ටිකත් එක්ක ඔබතුමිය දැන් දන්නවා මේක කරන එකේ වටිනාකම. එහෙමයි ස්වාමීනි. ඔබතුමිය දකින්නවා දැන් සත්‍ය දකින්න එකේ තියෙන තව ඔබතුමියට ඕනකම වැඩි වෙනවා. උනන්දුව වැඩි වෙනවා. ඔබතුමිය ඔබතුමිය මේ වෙනුවෙන්ම සම්මා දිට්ඨිය එනවා කියන්නේ මේ සත්‍යයට එනවා. ආරස්තක මාර්ගයේ උපදිනවා. මෙන්න මෙතනයි මාර්ගයේ උපදින්නේ. මේ අවධිය තුලයි. ඔබතුමිය දැන් එතකොට සම්මා ආජීවයට එනවා. ඒ කියන්නේ ඔබතුමිය වැඩ කරන්නේ, ඔබතුමිය මේ ශරීරය නඩත්තු කරන්නේ මෙන්න මේක දකින්නයි. අන්න මෙන්න මෙතනයි සම්මා දිට්ඨියට සම්මා ආජීවයට සම්මා කම්මන්ත සම්මා සංකප්පයට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තේරෙන. ආරස්ඨාංග මාර්ගයට එන්නේ උතනින්. ඒ වගේම ඔබතුමිය දහම තුල අහන්න ලැබුණා ගිය දේශනාවල මේ ශුන්‍යතාවයට අවදි වීම තුලයි බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ. බුද්ධ කියන්නේ හැම කෙනෙක්ගේම සිතක තියෙනවා කියලා අපි කිව්වේ ඒකයි. සිතෙන් මිදෙන තර බුද්ධ කියන්නේ. ඒතර අපි පෙන්නුව නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ සිතුවිලි වලයි අසරණකම තියෙන්නේ දුක තියෙන්නේ සේරම එතනින් ඇත්ත දකින බුද්ධ දැකීමයි සරණ කියන්නේ. අන්න අසරණකමට සරණ යන්නේ බුද්ධ. අන්න මේ ධර්මතාවයේ දකින ඉදප්පච්චතාවයේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයේ දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. මේස කියලා දෙයක් නැහැ. දරුවා කියලා දෙයක් නැහැ. මරණය කියලා දෙයක්වත් නැහැ. මේ ෂණේ කරයි. අතීත හේතුවත් මේ මොහොතේ අනාගත හේතුවත් මේ මොහොතේ වර්තමාන මොහොතටත් මොහොත නෑ ඒකත් අතීත සංඥාවක්. මේ මොහොත කියන්නේ මේ අවදිය. සිහියෙන් අවදි වෙන එක. අර නිින්දෙන් අවදි වෙන එක. යත්ත දකින්න. බලන්න මේ ධහම තුල කොච්චර වටිනවද. මේ එන සිත දැන් ඔබතුමිය ඔය කරන්නේ සංඝ නැත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණමර. ඔබතුමිය මේ සත්‍ය දකින්න තැනයි සංඝ කියන්නේ. අන්න ඔබතුමිය තෙරුවක් කරන යනවා ආර්ය භූමිය අඳුන ගන්නවා. ඔබතුමිය මහා පරිවර්තනයක් වෙනවා. ඔබතුමිය හෙට බුදුන් වඳින්නේ ඔබතුමියගේම සුද්ධ සුද්ධ සුද්ධාත්මයට එහෙම නැත්නම් ඔබතුමියගේ මේ මේ සිතේ තියෙන ඒ සත්තානම් විසුද්ධියයි තමන්ගේම අභ්‍යන්තරයේ බුදුන් දැකලායි වඳින්නේ. තමන්ගේම සිතුවිලි වලින් මිදුණු ඒ බුද්ධ ස්වභාවය දකිමින් දැන් බුදුන් වඳින්න පුළුවන්. මැටි පිළිමෙට වඳිනවා නෙමෙයි. ඒ විදිහටම අපි ගාත කියන ඒ විදිහටම අපි බුදුන් වඳිනවා. ආර්ථය දැනගෙන නිර්වන් සරණ ගිය සැබෑම ආර්යයන් වහන්සේලා විදිහට ඔබතුමිය මහා භාග්‍යවන්තයි සැබෑම බෞද්ධයෙක් වෙන්නේ ඔබතුමිය දැනේ දැන් ওই විදිහට ඔබතුමිය කටයුතු කරනකොට දරුවට වරදින්නෙත් නැහැ ස්වාමීන් මම දැන් සාම්පෝච්ච සාම්පෝච්චයට ඒකකම් කරන්න ඕනේ ස්වාමීන් මේ සංඝයාට ඔය කිසිම වෙනසක් වෙන්නේ නැහැ වෙනද විදිහටම වැඩ කරනවා එහෙමයි මට යාවත් කිසිමදයක්ට ඔබතුමිය රින්ගන්නේ නැහැ. ඒ කියන්නේ සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා. අර වැද්දට මස් වේලා දුන්නේ කාන්තාව. සෝවාන්. අමතක කරන්න එපා. හැමතැනම අපිට තියෙන මේ ධර්මයේ තුල කතාවක් ඔබට කියා. හ්ම්. ඒ කියන්නේ මේ කතාවේ මේ ෂණේ විතරයි මේ ෂණේ ෂණයවත් නැහැ කියන්නේ ජන සම්පත්තිය දකින්න කියන්නේ චතුප්පාත ඥානෙ. ඇති වෙනව නැති වෙන මේකේ මරණයක් නැහැ. ඉන්න කෙනෙක් නැහැ. මේ ෂණේ දකින්නවා කියන්නේ ප්‍රභාස්වර සිත හැම මොහොතෙම දකින්නවා. මේ අවදිය ඊටම වටිනවා. ඔබතුමිය කාටවත් කියන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම දෙයක්. වෙනද විදිහටම කටයුතු කරන අධ්‍යාත්මික ලොකු දියුණුවක් තියෙයි. අර අර අර වැද්දට මස් සුයලා දුන්නු කාන්තාව වගේ. සෝතපන්න. සාම ඒ කියන්නේ ආස්තනම ස්වාමීන් වහන්සේ මේ මාර්ගෙට කුමරි ගන්න අදහස හරියට තියෙනවා. ඉතින් මේ ඒතකොට මම කරගෙන යද්දී ඇතිමිට ඒදි ස්වාමීන් වහන්සේ මේ මාර්ගයට අතරම මේක මෙහෙම පුදුමා හිත පුදුම හිතන දෙයක් ඒ කියන්නේ අපිට පුළුවන් පණිවිඩය දෙන්න විතරයි තව කෙනෙක්ට ගන්නවා කියන එක නම් ලේසි මේ පණිවිඩය ඊටාම වැදගත් ඉතින් අපි දකිනවා සමහර වෙලාවට රජවරු තමන්ගේ බිසව ජේතවනාරාමයට යවන්න කවි කිව්වා කවිකාරයෝ ධම්මල කතා හදලා ජේතවනාරාම ලස්සන කියලා ওই වගේ ඉතින් උපක්‍රම එක එක ශීලිය ඔබතුමියගේ ඔබතුමියගේ ඒ ඒක අහිංසක උත්සාහයක්. එහෙම මොන හරි කරනවා නම් කාට හරි ධර්මයේ පණිවිඩය දෙන්න හරි ඒක ඉතින් හැබැයි මේ උපාදාන කරගන්න ගියොත් සිතුවිලි ඇතුළේම හිර වෙයි ඔබතුමිය. ඔව් එහෙමකක් තියෙනවා ස්වාමීන් වහන්සේ උපාදාන වැඩි ඒකයි. ඒ හැම පැත්තම බොහොම සීබුද්ධියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න සිතුවිලි ඇතුළට යන හැම මොහොතෙම සිතුවිලි මිදෙන දකින්න කෙනාට ගොඩාක් තියෙනවා පරිස්සමෙන්. අපිට කියන්න තියෙන්නේ සබ්බවස සූත්‍රයේ පෙන්නන බුදුන් වහන්සේ විනෝදනා පහතබ්බා අදිවාසනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා මේ සේරම අපි මේ කටයුතු හැම දෙයකම කිතුවිලි ඇතුළට රිංගන්නේ නැතුව යනකොට ඔබතුමියට දැනේ කොච්චරම් තියනවද කියලා. ඔබ සමහර දේවල් ඔබතුමිය කියන්නේ නැකොට උපාදාන වෙනවා දැනේ. සිතුවිලි ඇතුළට යනවා දැනේ. ඒ සිතුවිලි මිදෙන්න උත්සාහ කරනකොට දැනේ පුදුමාකාර විදිහේ ඔබතුමීටම දැනේ ඒ කියන්නේ මේ හදපු පාරු නෑ මහණෙනි පාරුව සාදාගෙන යායුතුයි කියන විදිහට ඔබතුමීටම දැනේ ඔබතුමිය කොහොමද දැන් කටයුතු කරන්නේ කියන එක. කාටවත් කියලා දෙන්නත් බෑ. Taman තමයි සාන්දිටික. මොකද කෙනා කෙනාගේ පුරුදු කෙනා කෙනා නානත්ත් සංඥානේ නානත්ත් කායයන්. ඔබතුමියටම ඔබතුමියට ආවේනික ගමනක් ඔබතුමිය විසින් සාදාගත යුතුයි. සිත දැකලා මිදෙන එක ඔබතුමිය දැන් මාවත දන්නවා, ලිපිනේ දන්නවා, යායුතු තැන දන්නවා. තවත් ඉතින් ඔබතුමියගේ අතේ ඉතුරු ටික තියෙන්නේ. සාන්දිටික ධර්මයක් කියන්නේ ඒකනේ. තමන්ට තමන්ට ඒ මොහොත සිහිය පිහිටව ගන්න ඕනේ. ඒ මොහොතේ තමන් තමන් සිතුවිලි වල රින්ගන රින්ගනව නම් ඕනවට වැඩිය යනව නම් ඒ ඒකෙන් මිදෙන්න. ඒක බොහොම අධ්‍යාත්මිකව බාහිරව නෙමෙයි. දැන් මහත්යාට උනත් මේක දෙන්න පුළුවන්. අපි නෑ කියන්නේ. දැන් ඔබතුමියට අපි පණිවිඩය දෙනවා වගේ හැබැයි බොහොම දක්ෂ වෙනවා. දැන් ඔබතුමිය හවස අහනකොට අපි කිව්වේ නෑනේ මොකද? දරුවා ගැන අහනකොට මොකක් කිව්වෙත් නෑනේ. අන්න ඒක තමයි. දක්ෂ වෙන්න මේකට ඔබතුමිය විවේක මොහොත අපි දන්නවා ඔයගලට වට මේ වෙලාවට විවේකයි. එහෙම නේද? මේ වෙලාවට ගොඩක් වෙලාවට විවේකයි. ඔව් ස්වාමීන් වහන්සේ. ඔබතුමිය අර කලබලේ ඉන්න මොහොතකද කියලාත් අපි කල්පනාවෙන් බලනවා. එහෙමයි ස්වාමීනි. අපි බලනවා ඔබතුමිය පොඩ්ඩක් අර අහන්න දුන්නානේ අර දේශනාව. ඒ තමයි ඇත්තටම අපි අපි යම්කිසි උපක්‍රම පාවිච්චි කරනවා අපි යම්කිසි මේ අවබෝධය තුළ යම්කිසි බොහොම ගැටෙන්නේ නැතුව සමාජයට දෙන්න බලනවා මේක. ඒකයි මේ ගොඩක් වෙලා අපි රූප දාලා නැහැ නම් දාලා නැහැ මුකුත් නැහැ අපි දන්නවා මෙතන මුකුත් නැති බව. අපි දන්නවා මේ සබාධාමට අවදි වෙන්නේ කියලා. අපි දන්නවා අපි මේක මේක ඔබතුමීට අමුතෙන් කියනෝ නෑ මේ අවදියට ආවට පස්සේ බදාම විතරයි. මේක අවබෝධ කරගෙන ඔබතුමිය පණිවිඩය කිව්වත් අපි කිව්වත් එකම එකයි. ඒකයි මේ බුදු සමය තුල සමහරලාට බුදුන් වහන්සේ දේශනා කරනක භාගයට දේශනා කළා ගියාම සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සරියුත් හාමුදුරුවෝත් ඒකමයි කියන්නේ. ඔය ධම්මදින්න බණ කිව්වොත් ඒකමයි කියන්නේ. ඒක රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡබ්බන්තේ එකම උත්තර දෙන්න හේතුව සබහා දහමයි. ආත්ම දෘෂ්ටි මුකුත් නෑ ඊට පස්සේ. මෙතන මෙතන අපි ඒකයි මේක පෙන්නේ මෙතන ආත්ම කතා එහෙම මොකුත් නැහැ. දැන් ඔබතුමියට දැන් මේක අමුතුවෙන් මේ අමුතුවෙන්ම දැන් අමුතුවෙන් කවුරු හරි මොන හරි කියන ගියත් ඔබතුමිය දන්න මොකද්ද ධර්මයේ කියන්නේ. එහෙමයි සාර. ඔබතුමිය රවට්ටන්න බෑ ලේසි. දැන් ඔබතුමිය සම්මා දිට්ඨියට එනවා. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් ඔබතුමිය වහන්න බෑ. ඔබතුමියගේ අතේමයි ඒක තියෙන්නේ. එහෙමනම් ඇත්තටම මේ පණිවිඩය දීම සමනයි ඇත්තටම වැදගත් අපිට කරන්නත් හැකියාව තියෙන්නේ. නමුත් අර ප්‍රායෝගිකව පුහුණු වෙනකොට යම්කිසි ගැටලු තිබුණොත් කෝල් කරාට කමන්නේ නැහැ. ගැටලු ගොඩක් අඩු වෙනවා හැබැයි මේ අවබෝධ වෙනකොට ප්‍රශ්න නැති වෙනවා. අපි ගොඩාක් බලලා තියෙනවා අපිව වැහැදිලි කරපු ගොඩාක් වැඩි ඊට පස්සේ ප්‍රශ්න නැහැ. ස්වාමීනි දැන් අපිට තේරෙනවා මේ වැඩේ අපිට කරගන්න බැරුව ඉන්න කියන එක තමයි ඊට පස්සේ කියන්නේ. කියයි. ඔව් ඊට පස්සේ තේරෙනවනේ දැන් කරන්න බැරුව තමයි ගොඩක් අය ඇත්තටම දක්ෂතාවය කියන්නේ කුසලතාවය කියන්නේ ඒකටයි. ඒකටයි කියන්නේ ඡන්ද මේ පාපු දැන් මේක ඇවිල්ලා සිතුවිලි වල රිංගනවා කියන්නේ පාපක අකුසලයක්. සිතුවිල්ල කියන්නේ රාගදේශ මොහොනේ අපි ඇවිල්ලා කාම භූමියනේ. අපිට විතරාගී විත දේශී ඒවා එන්නේ නැහනේ. එහෙනම් අපිට තියෙන අකුසල් සිත්. ඒක තමයි පාප බුදුන් වහන්සේ පෙන්නනවා උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. ඒ කියන්නේ මේ සේරම සිතුවිලි එක ප්‍රහාණය කරන. චන්දං ජනේති වායමති විරියං ආරාති චිත්තං පග්ගඤ්ඤාති පජාති. ඒ කියන්නේ මේ සිතෙන් සිතුවිලි වලින් මිදෙන ප්‍රහාණය කළ පජාති ඉවත් කරන්න ඡන්දයක් තියෙන්න ඕනි, ඕනකමක් තියෙන්න ඕනි. ඒකට ආස්වාද ආදීනෝ නිස්සාර දකින්න ඕනි. මේ ජීවිතේ කෙටි කාලයයි. වැඩි කාල නැහැ. අයියෝ මේ සතා සිව්පව පේන්න ඕනි. මේ මොකද මේ ලෝකෙ වෙන්නේ කියලා දැනෙන්න ඕනි. ඒකයි මේ ආස්වාද ආදීන නිස්සාරණ දකින්න කෙනයි මේ ධාමයට එන්නේ කියන්නේ. මේ ලොකු පරයයක් මේකේ තින් බැලුවම පැහැදිලි කරනවා. නමුත් එකම දෙයයි මේකේ තියෙන රහස මැනේ මාණික්කය වගේ. ඒකට කියන්නේ මහා නිධාන සූත්‍රය කියලා. නාම රූප පත්‍ය විඥාන. ඒ කියන්නේ මේ මේ ගැට ගැහිම නිසා ශබ්දයයි අර අර අර හඩතලයේ ගැට ගැහිම නිසා එන විඥානේ. මේකේ මුකුත් නැහැ වෙන බලනකොට. ඔකම තමයි සලායතන කියන්නේ. ආයතන කියන්නේ ඔය සිද්ධියට. තින්න සංගති පස්ස කියන ওই සිද්ධියට තමයි ආයතන කියන්නේ. අසත් රූපයත් ඇසේ විඥානයත් කියලා ඕකම තමයි. ඕකම තමයි මේ සලායතන කියන්නේ මේ ඇස කියන්නේ ඕක තමයි. ආයතනය කියන්නේ ඔන්න මේ මේ අපි මේ ගැට ගහ ගන්න එකටයි. ඔය ගැට ගහ ගන්න එක තුළ සිත ඇදෙන එක ඔය ආයතනික කෘත්‍යය. ආයතනයක් නම් මොකක් හරි ඒ කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍යය තමයි අපි බාහිරට රැවටෙන්නේ. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ. ආයතන වලින් මිදුණු ගමන් නිවන එන්නේ. කිසිවිල් වලින් මිදෙනවා කියන්නේත් ඕකමයි. ඉතින් ඒ පුදුම සරලව අපි පෙන්නනවානේ. බලුවා. ඔව් දැන් අවුල් කරගන්න කිසිම හේතුවක් නැහැ. කිසිම හේතුවක් එන්න විදියක් නැහැ. බාහිර එකතු කරගත්තොත් දෙයක් ඇත කරගත්තොත් ඒක උපාදානයි. එතනමයි තණ්හා. එතනමයි දෙයක් තියෙන්නේ පැ තණ්හා කරන්න. එතනමයි මම ඉන්නේ මේ පැත්තේ. ඒක අයිති මට. ඒක දකින මම ඉන්නවා. එතකොට ඒක ඒකමයි මම වෙලා තියෙන්නේ. බලනකොට. ඒකෙන් ඒක කියන්නේ ඒකෙන්තර මම නෑ මගෙන්තර දෙයක් නෑ ඒකමයි ඒකමයි මෙතන ඒකයි අපි සමහර දේශනාවල ඔබතුමී අහුවක් දාන්නේ අභ්‍යවකාශයේ ඔබතුමී ඉපදුනා නම් කිසි දෙයක් නැතුව කතා කරන දෙයක් නෑ කියලා අපේ දේශනා ගොඩක් ඔබතුමී අපේ අහුවොත් ඔබතුමීට හැම තැනින්ම අහුවෙනවා මේක ගොඩක් තියෙනවා එහෙම පැහැදිලි කරනවා මේ දැන් ඔබතුමී අභ්‍යවකාශයේ ඉපදුනා කියලා හිතන්න එතකොට ඔබතුමීට කතා කරන්න මොනවද මුකුත් නැහැ. එතකොට ඔබතුමියක් නැහැ. එහෙමයි. ওই බාහිරමයි අපි කියන්නේ. ඒක තමයි සබාධමයේ කියන්නේ තියෙන්නේ. මේ අපි සබාධමයටම දිය වෙනවා. මේ සත්‍ය ඒකයි මේක අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තියක් චේතෝ විමුක්තියක් දන්නවනේ එතකොට ශුන්්‍යතයිනේ අනිමිත්තයි කියන්නේ නිමිත්තකුත් නැහැනේ නිමිතිත් නැහැ අනිමිත්තයි එතකොට මේක අනිමිත්ත සමාධියක් ඒ කියන්නේ බාහිර මුකුත් නැති බව දකින්න තුල ඇතිවන සමාධිය අනිවිත් සමාධිය. ඒක අරහත් සමාධිය. ඔය අරහතන් වහන්සේලා වැඩ සිටින සමාධිය කියලා කියන්නේ. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ. අපි කියන්නේ මේ ඇතුලේ සංඥාව කම්පණය වෙන්නේ නැති තැන නිරෝධයක් තියෙනවා. අකම්පිතයි කියලා කිව්වේ. අකම්පිතයි එහෙමයි. බාහිරට කම්පණය නැවෙන බාහිරින් මිදෙන තැන ඒක තියෙන්නේ. නිරෝධ සමාපත්තිය. පුදුමක් හිතෙනවා නේ මේ පැහැදිලි කරන විදිය. මේ ඔක්කොම හැම පැත්තෙන් වෙනවා නේ. අග මුල මැද ඔක්කොම ගැලපිලා එනවා. ඒක. ඒක ඔබතුමියට මහා භාග්යයක් මේක අසන්න ලැබීමත්. ඒකම සම්මාජ මම හැම වෙලාවෙම හරි මම කරලා ඉතින් බැලුවා මම. අවබෝධ කරගන්න. ගාථා කියලා තිත්ත විදිහට ප්‍රාර්ථනා කරන්නේ මට මහරහතන් වහන්සේලාගේ ඇසුරම ලැබෙන්නේ කියලා. ඉතින් අපිට මීට පස්සේ ඔය වගේ අදහස් නම් එන්න බෑ. ඒ කියන්නේ මේ ගාථා කියන දෙයක් අපිට හම් වෙන්නේ අපිට බුදුන් වහන්සේ එක්ක එක්කිනාට පැහැදිලි කරපු කමඨාන් තියෙන්නේ. ඔය කියන්නේ දිට්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමීසු විනීය ගේදන් අහි ජාතු ගබ්බසේ නැවත උපදින්නේ. අපි ඒක කියනවනේ දරදු ඇහුවනේ වරදා ඒක ඒකට කියනනේ. දිට්ඨියට පැමිණි කෙනා සම්මා දිට්ඨියට පැමිණි කෙනා. දිට්ඨිච අනුභගම්ම සීලව. දස්සනේන සම්පන්නෝ දර්ශනේ දකින්නවා දැන්. අන්න දස්සනේන සම්පන්න ඔබතුමිය දකින්නවා දැන් මේ දර්ශනේ. මේ මේ සිතුවිලි වලින් මිදුණු සත්‍ය දර්ශනයක් තියෙනවා. දර්ශනයටපත් වෙනවා කියන්නේ ඒකට. දස්සනේන සම්පන්න කාමීසු විනේය නැවත කාමවස්තුන් කෙරේ ඇල්මක් එන්නේ නැහැ. කාමීසු විනේය ගේද නහි ජාතු ගබ්බසෙයම් පුනර නැවත මව් කුසක උපදින හේතු නැති වෙනවා. ඔය සංඥාව සුකුම වෙලා යනවා. ඔබතුමියගේ අභ්‍යන්තරේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස සියල්ලම ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, සංඥා කියන තැනින් තමයි මනෝ විඥාණය ගන්නෙ. මනෝ විඥාණයට බාහිරට එන්න බෑ. ඒ කියන්නේ මේ සිත් කියන අපි කියන තැන සංඥාවක් විතරයි. ඒ කියන්නේ කම්පනයක් විතරයි තියෙන්නේ. අපිට ඒක තාම පේන්නේ නැහැ. නමුත් සිතිවිලි වලින් අයින්ට වුණාම තමයි ඔක දැනෙන්න ගන්න. ඔය අවදිය තුල මහා 100ක් අවදි වෙනවා. ඒක මහා ඥානයක්. ඒ ඥානය ඒක තමයි ඥායස අධිගමයි කියන්නේ. සත්තාන විසුද්ධියයි දුක්ඛ දෝමනස්ථාන අත්තගමයි ශෝක පරිද්දවාන සමතික්කමයි ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියා. මෙයයි නිවන් මඟ. එහෙමයි එහෙනම්. හරි ගොඩාක් මට හොඳටම තේරුණා ස්වාමීන් <laughs> වහන්සේ. කලප ගන්න තවත් හොඳින් තවත් හොඳින් ශ්‍රමණය කරන්න. ඔබතුමීට මේ අවසාන ආත්ම භාවයේ ඒකාන්තයි. ඔබතුමී නිවන් දකිනවා මේ ආත්ම භාවයෙන්. තේරුම් කරනයි. තේරුම් කරනයි. තේරුම් කරනයි.